සදහදර පින්වත්නි අප මේ ධාතු මනස්කාර භාවනාව ගැනයි කරුණ ඉදිරිපත් කරගෙන මේ පැමිණෙන්නේ. ගියවාදී කතා කළ දේශනාව පිළිබඳව යම් යම් කරුණු සම්බන්ධයෙන් විමති කීපයක් සමහර ආයත ඇති වී තිබෙනවා. ඒ ගැන පළමුවෙන් අපි ඉතා කෙටියෙන් වචන දෙකක් ප්‍රකාශ කළ යුතු වෙනවා. අප කියෝ මේ පොත්පත් වල දැක්කෙන පරිදි නෙවෙයි ආහාර දිරවන්නේ ඒ පාචක තේජෝ දහතේ නෙවෙයි දා පාචක තේජෝ දහතෝ කියා තිබුණාට ශරීරයේ නොයෙක් ගන්ස් වලින් ගලන එන්සයිම් ඕජස් නිසා කියන්නේ. ඒදී අපාදස් කලේ බොහෝ කෙනෙක් හිතනවා අපේ ශාරීරික උෂ්ණත්වය ෆැරන්හයිට් 90ටයි දශම හතරක් තියෙනවා ඒ වගේ මේ කුස තුලත් යම් කිසි තේජෝ දහතුවක් තිබෙනවා ඒ තුලින් ආහාර දිරවනවා කියන වැරදි අවබෝධයක් සමහර අයගේ සිත් තුළ ඇති වී තිබෙනවා ඒක නැති කිරීමටයි අපේ අදහස ප්‍රකාශ කළේ ඒ නිසා නැත්නම් මේ ඕජස් තුලත් තේජෝ දහතුවක් තිබෙනවා වෙනත් දහතුවක් තිබෙන බව ප්‍රකාශ කළා විශේෂයෙන්ම ඒ එන්සයිම නැත්නම් යෝජස් තුළ වැඩිපුර තියෙන ආසෝ දහතු කොටස් බව ප්‍රකාශ කළා අද මේ අප කතා කරන්න යන ආසෝ දහතු අතරින් පිත ආදී ධාතු කොටස් කෙලින්ම ආහාර දිරවීමට උපකාර වන ආපෝ ධාතු කොටස්. ඒක මේ පළවෙනි කාරණාව තවත් කාරණාවක් තිබෙනවා. අප කියවා මේ අභිධර්ම පොත්පත්වල දැක්වෙන පරිදි අංගමංගානුසාරී වායව ධාතුව, චිත්තකේ වායව ධාතුව පිළින් අපේ ක්‍රියා සිදු වෙනවා කියලා ප්‍රකාශ කළාට ඊට වඩා වැදගත් වන්නේ ස්නාන පද්ධතියේ ක්‍රියාශීලී භාවය කියන එක. එයින් අදහස් කරන්නේ නැහැ චිත්ත ක්‍රිය වායෝ ධාතුවක් නැහැ කියන එක. ඒ සිතින් ඇති වෙන වායෝ ධාතුව තිබුණත් ස්නායු පද්ධතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක නොවන විට අපගේ අංග පසුබිම් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරන්නට බැරි වෙනවා. අප තද නිින්දකට වැටුණාට පසුව අප දන්නේ නැහැ සමහර විට අප එහාට මෙහාට පෙරලෙනවා. ওই මදුරුවන් කන වෙන කන වැනි අවස්ථාවලදී අතපය ඒ ස්ථාන වඩා ගමන් කරනවා. ඒවා සිදුවෙන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය මතින්. අප නිදාගත්තත් ස්නායු පද්ධතියේ ක්‍රියා නිදාගන්නේ නැහැ, මොළයේ නිදාගන්නේ නැහැ. අප ආරක්ෂා කිරීම සඳහා ඒවා ක්‍රියාශීලී වෙනවා. එම නිසායි ඒ විදිහට ඒ කටයුතු සිදුවන්නේ චිත්ත පිළිව වායු දහසට වැඩිය ඉතාමත්ම ප්‍රබලව අවශ්‍ය වන්නේ මේ ස්ථාය පද්ධතියේ යථා පරිදි සිදුවන ක්‍රියාවලියයි. තුන්වන කාරණාව තමයි අප කියවා මේ හිත අභිධර්ම පොත්වලපත් දැක්කෙන පරිදි දෙලින්ම හදවත ඇසුරු කරගෙන පමණක් පවතින ධර්මයක් වශයෙන් දක්වා තිබෙන එක සම්පූර්ණ සත්‍යයක් නොවන බව. බොහෝ අප කියවා ක්‍රියාකාරී සිත් ඇතිවන්නේ මොලේ ආශ්‍රය කරගෙන කියලා. ඒකෙන් අදහස් කරන්නේ අර භවංග සිත්, ධ්‍යාන සිත්, ඵල සිත් යන සිත් වලට අමතරව සිදුවන සෑම දෙයක් මොලේ ආශ්‍රයයකට නරය ඇසුරු කරගෙන පවතින බව. ඒ ක්‍රියා ක්‍රියාවේ සිත් කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔය අභිධර්ම පොත්වල උගන්වන ක්‍රියාසිත කියන එක. ඒක දෙකක්. ඒ අභිධර්ම පොත්වල උගන්වන ක්‍රියාසිත කියන අදහස නෙවෙයි අප ප්‍රකාශ කළේ ක්‍රියාකාරී සිත් කියන වචනය විශේෂයෙන් අපේ ක්‍රියාත්මක වන විට ඇති වෙන සිටවිලි. මේ කියප සෑම කරුණක්ම විද්‍යාත්මක පදනමක් තිබෙනවා විද්‍යාවෙන් ඔප්පු කරන්නටත් පුළුවන්. අප මේ අන්ධ විශ්වාසයක පිටව පොත්වල තියෙන කරුණු දිලින්නට හොඳ නැහැ. ඒවා සත්‍යද නැද්ද කියලා අපි දැනගන්නට ඕනේ. ඕනෑම දක්ෂ මනෝවිද්‍යාඥයෙක් ගාවට ගියා නම් ඕනෑම දක්ෂ දොස්තර කෙනෙක් ගාවට ගියා නම් විද්‍යාඥයෙක් ගාවට ගියා නම් අප කියපු කරුණු වල සත්‍යතාවය තේරුම් ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මොළයේ ඇසුරු කරන සිට පවතින ආහාරය සමාධිය සහ ප්‍රඥාව දිනු වී ඇති කෙනෙකුට අත්දකින්නට පුළුවන්. සමාධියත් ප්‍රඥාවත් දෙකම දිනු වී තිබෙන්නට ඕනේ. අර පින්දීම හැකලින් භවනා කරලා ධන විදනව කියන තැනින් අතර වෙච්ච අයට නම් ඕවා කරන්නට හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. සමාධි ප්‍රඥා දෙකම දියුණු කෙනෙකුට මොළයේ ආශ්‍රය කරගෙන සිත පවතින ආකාරය තේරුම් ගන්නට පුළුවන්. ආයේ මේ කරුණු තුනට අමතරව අප කියවා මේ ශූන්‍යතාවයක් ගැන නාම රූප වෙන් කිරීමේදී ඇතිවන ශූන්‍යතාවය මේ පිළිබඳව සමහර අයට පැහැදිලි අවබෝධයක් නැහැ. ශූන්‍යතාවය පිළිබඳ අර්ථ නිරූපණ අපි ඒ පිළිබඳ කරන ලද දේශනා තුළදී ඉදිරිපත් කළා. ඒවා නැවත අප ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම ශූන්‍යය කියන්නේ ශුන්‍යං අත්ථේන වාස්තනේනම ආත්මයක් වශයෙන් හෝ ආත්මයට දෙයක් ආත්මයට ඇති දෙයක් වශයෙන් ගැනීමට මේ රූපස්කන්ධය තුළ කිසිම කොටසක් විද්‍යමාන නොවන නිසා මේක ශූන්‍යය කියලා ප්‍රකාශ කරනවා මේ ඕලාරික தත්ත්වය. මේ தත්ත්වය නෙවෙයි යම්පිසෝණේ කියන එකෙන් අදහස් කරන්නේ ගැඹුරු අවස්ථාව කායික වශයෙන් බලන විට අවස්ථාවේ නෙවෙයි මේ නාමයන් සහ රූපයන් දෙස හරියට පැහැදිලි අවබෝධයකින් සමාධිය සහ ප්‍රඥාවෙන් යුතුව බලන විට නාමය සහ රූපයේ සිටින් වෙන් කළාට පසුව සිත මේ කය සිතට වැටෙන ආකාරය සම්පූර්ණයෙන් නොවැටී යන සිතට කිසිම අරමුණක් නැතුව සිත ඔය අහසේ පාවෙන්නා බඳු තත්ත්වයක් උද්ගත වෙන අන්න එවැනි තත්ත්වයක වී අපි ශූන්‍යතාවයක් උද්ගත වෙනවා කියලා ප්‍රකාශ කළේ නාම රූප වෙන්කිරීම තුළින්. නිකම්ම මේ මේ මස් දේන හරයට ආදී මේ ශරීර කොටස් ඒ නමින් හැඳින්වුවාට ධාතු මාත්‍රයක් පමණක් නිසා මේවට ශූන්‍යය කියන ඉතා සලු අදහස ඕලානික අදහස නෙවෙයි ඊට වඩා ගැඹුරු අදහසකින් දැනසවන්නේ. මේ ලෝකයේ කෙනෙකුගේ ලෝකයේ රඳා පවතින ඔහුගේ සිත තුළ සිතට යම් කිසි අරමුණක් නැත්නම් මේ ලෝකයක්ම ඒ සිත්කලයාගේ සිත තුළ विद्यमान වන්නේ නැහැ අපි අරමුණු ගැන නොසිතා සිටිනකොට ඒ අරමුණ අපට වැටහෙන්නේ නැහැ. ශූන්‍යතාවය කියන්නේ එවැනි වැටහි යාමක් නෙවෙයි. අරමුණ දෙස බලලා ඒ ගැන නැවත නැවත විමසන්නට විමසන්නට අරමුණේ යථා තත්ත්වය පෙන්වන්න කරලා ඒ අරමුණේ කිසිම දෙයක් ගන්නට නැති බව පෙන්වම් කරමින් සිත ශූන්‍යත්වයකටපත් වෙනවා. අපි නාම රූප අරමුණු කරමින් භවනා කරන විට රූපස්කන්ධය වෙන් කළ නාමස්කන්ධය වෙන් කළ දකින්න අවස්ථාවේදී මේ රූප කොට තුලත් ආත්මයක් කියලා ගැනීමට ආත්මයට අයත්යක් වශයෙන් ගැනීමට කිසිවක් නැති බව අවබෝධ වීම තුළිනුත් සිත තුළත් එවැනිම ආත්ම ආත්මීය දෙයක් ගැනීමට නැති බව ප්‍රත්‍යක්ෂ වීම තුළිනුත් අර නාම රූප දෙක වෙන් කිරීම තුළින් ඒවා අරමුණු වී සිත අහසේ පාවෙන්නා බඳ සත්‍යයක් උද්ගත වන්නේ. රූපස්කන්ධයේ සිතට අරමුණු වන්නේ නැහැ. නාමස්කන්ධයේ වෙනස් සිටිවිලි සිතට ගලාගෙන ඉන්නේත් නැහැ. මෙවැනි තත්ත්වයකදී අපි ශූන්‍යතාවය කියන එකෙන් විස්තර කරේ ඒ தත්ත්වය හැම දිනකටම ගන්න තිබෙන සමාධි ප්‍රඥා දිනුවාට පමණයි ගන්න තියෙන්නේ. හොඳයි අද අප ගිය වාරයේදී මත්සලුංගා මොළයේ කොටසල්ලා භවනාව දැන් දහත් මනස්කාර භාවනාව කළ නිසා අද ඉතිරි කොටස් කරනවා. අපි දැන් පටවි දහත් කොටස් විශ්වාලලා දහත් මනස්කාර භාවනා කරන ආකාරය පිළිබඳ කරුණු ඉදිරිපත් කර නිමයි. දැන් තියෙන්නේ ආපෝ දහත් කොටස්, ආපෝ දහත් කොටස් 12ක් තිබෙන බව දැක්වෙනවා. එත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං ආදී වශයෙන් දැක්කෙන හිත සෙමලේ ආදී වශයෙන් දක්වා ඇති ඒ කොටස් 12. මේ ආපෝ ධාතු වශයෙන් මේ කොටස් 12ට අපි නම් කළත් ඒවැ තිබෙන්නේ ආපෝ ධාතුව පමණක් නෙවෙයි. ඒක හොඳට මතක තබා ගන්නට ඕන. එහි අධිකව තියෙන ආපෝ ධාතුව එම නිසා එම කොටස් වලට අපි ආපෝ ධාතුව කියලා නම් කරනවා. පඨවි ධාතුවක් තියෙනවා ඒ කොටස් වල තේජෝ ධාතුවක් තිබෙනවා වායු ධාතුවක් තිබෙනවා. දැන් අපි උදාහරණයක් කියනවා දැන් ලේ කියලා අපි ගත්තොත් ලේ ආපෝ ධාතු කොටසක්. නමුත් මේ අය දැන් කියලා තියෙනවා ලේ කැට ගහිනවා. කැටි ගහිලා තියෙනවා. ඒ කැටි ගහලා තියෙන ලේවල කැට මේ පස්සන ගතිය තමයි පඨවි ධාතුව කියන්නේ. කැටි ගැටීමට පෙරත් ඒ ලේවල ඒ පඨවි ධාතුව තිබුණා. ලේවල රස්නයක් සෝ සීතල භාවයක් තිබුණා. ඒක තමයි හිතෙන් තේජෝ ධාතුව. මේ පින්ජන ස්වરૂපයක් වලේ බින්දුවක් ගත්තහම පින්බුණු ස්වરૂපයක් තිබෙනවා. ඒ පින්බුණු ගතිය තමයි එහි තියෙන වායෝ ධාතුව. ඒ පඨවි ධාතුව තේජෝ වායෝ කියන ධාතු හතරෙන් ආපෝ ධාතුව ප්‍රකටව වැඩිපුර තිබෙන නිසායි මේවාට ආපෝ ධාතුව කියලා ප්‍රකාශ කරන්නේ අනිත් ධාතු කොටසුත් ඒවැයන් අන්තර්ගත වෙන බව පළමුවෙන්ම සිහිපත් කර ගන්නට ඕන. හොඳයි අපි බලමු පළමුවන ආපෝ ධාතු කොටස පිට පිටසන්. මේ ඇට මතක ඇති අපි යකනම් අක්මාව කොටස විස්තර කරන විට එහි කර්තව්‍යයන් විස්තර කරන විට අක්මාව තුළින් මේ පිට උපදින ආකාරය විස්තර කළා. ඒවා ඉදිරිපත් කළා. අක්මාවේ තිබෙනවා හෙපටික් සෙල්ස් කියලා මේ හෙපටික් සෛල කියලා සෛල කොටසක්. ඒ සෛල තුලින් වහණය වෙනවා නැත්නම් නිපද වෙනවා. රත්තරන් පහයට දුරු කහපායට දුරු ද්‍රව්‍යයක් ඒවට කියන්නේ පිට. හැබැයි මුලදී අක්මාවේ හෙපටික් සෛල තුලින් මෙසේ වහණය වූ පිට සත්සංගය වුණත් පහතය වුණත් පිත්තාශය කළා ගමන් කළාට පසු ඊට හැ වෙනස් වෙනවා. පිත්තාශය කියන්නේ අක්මාරයේම පැත්තකින් තිබෙන කුඩා පසුම්බියක් වැනි කොටසක්. එහි ගොස් ඒ පිට එකතු වෙනවා. ඒ පිට එකතු වුණාට පසුව එය ටිකක් උකු භාවයටපත් වෙනවා. ටිකක් වෙලා යනකොට. ඒ උකු භාවයටපත් වෙනකොට පිත්තාශයේ තිබෙන පෙත ඝන කොළ පාටට හැරෙනවා. ඒ ඝන කොළ පාටට හැරෙන පිට ගමන් කරනවා නාල දිගේ කුඩා බඩවැල් වල ඉහළම කොටස කරන ගියෝඩීනම් කියන කොටසට ඒකට සිංහල වචනයක් නැහැ. ඒකට ගියාට පස්සෙ අර මා අඥාශය ගැන විස්තර කරන අඥාශයෙන් ගලන එන්සයිම තුලින් ශරීරයේ ආහාර කොටස් දිරවන්නට ඒවා උපකාරණ ආකාරය විස්තර කළා. මේ ඒ අඥාතෙන් ගලන එන්සයිම සහ මේ පිත්තාශයෙන් ගලනු ලබන පිත් වතුර එකතු වීම නිසා අපි ගන්න ලබන ආහාරවල මේද කොටස් දිරවන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම කිරිවල, බිත්තරවල, බටරවල වැනි දේවල් වල මේදේ වැඩි. ඒ මේද කොටස් වැඩි ආහාර, ඒ මේද කොටස් දිරවන්නේ මේ පිස් වතුරෙන් ඒක මේ කුඩා බඩවැල්වල මුල්ම කොටසේ සිටින ක්‍රියාත්මක වන්නේ. මේක පිටින් සිදුවන ක්‍රියාවලියක්. දවසකට සාමාන්‍යයෙන් මේ පිටාසය තුළින් නිකුත් කරනවා පයින් භාගයකට අධික වූ පිට ප්‍රමාණයක් මේ කුඩා බඩවැල් කරා. මේ ඵල මේ කාර්යයට අමතරව මේ පිටින් සිදුවෙන තවත් දෙයක් මේ පිටේ ජීවී යන විටමින් ප්‍රෝටීන් කඩ තිබෙන ඒවා ශරීරේ තෝරා ගන්න ලබන්නේ මේ පිට වතුර නිසා. ඊට අමතරව තවත් කාර්යයක් මේ පිට වතුරෙන් සිදුවෙනවා මේ බඩ තුළ ආහාරය ගමන් කිරීමට උපකාර වෙන මේ පිට වතර. ඒ ඒ උපකාර වීමත් පිටින් සිදුවන ක්‍රියාවලියක්. මේ පිටාශයේ තිබෙන මේ පිටට අමතරව ශරීරයේ පුරා පිට පැතිරී ඇති බව මේ බෞද්ධ පොත්පත්වල දැක්වී දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ඔය සෙංගමාල වැනි රෝග ඇති වුණාට පසුව ඇස් පහ පාට වන්නේ අත්පය පහ පාට වෙන්නේ විශේෂයෙන් අල්ල යටිපතුල් වැනි ස්ථාන පහ පාට ගැනෙන්නේ ගැටෙන්නේ ඒ පිට හිතන ඒ තැන්වල රැස්වීම නිසායි කියලා සමහර අය ප්‍රකාශ කරනවා. පිටේ දුර්ද සත්‍යද කියන්නේ මා දන්නේ. එහෙම සිදු වෙනවලු. එතකොට එවැනි මුළු ශරීරය පුරා පැතිරී ගිය පිට කුත් තිබෙන බව පොත්වල දැක්වා තිබෙනවා. මේ පිට කොටස තමයි අප දැන් මේ භාවනාවට නගන්නට හදන්නේ. ඒ භාවනා කරන වාක්‍ය අප කියවනකොට ඒ කරුණ ගැන විශාල අවබෝධයක් ඇතිවන ආකාරයෙන් සිතට ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනී යන ආකාරයෙන් මේ කරුණ දකින්නට ඕනේ. උදාහරණයකට මේ පිටට පිට කියන බව පිට දන්නේ නැහැ කිව්වහම ඒක අපිට වැටහි යන්නට ඕනේ පිට සාමාන්‍ය ආපෝ ධාතු මාත්‍රයක්. අපි මේ ලේබලයක් කලවලා තියෙනම් පිට කියලා ඒක අපේ සිතේ තියෙන සංඥා මාත්‍රයක්. නාම රූප වෙන් කිරීමට ආත්ම සංඥාව කඩා දැමීමට මෙවැනි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. සංඥාවක් නෙවෙයි, ඇඟීමක් නෙවෙයි, අවබෝධයකුයි ඇති කරගත යුතු වන්නේ. දැන් එහෙනම් අපි භවනා වාක්‍ය කියමු, භවනා කරමු. කවුද සූදානම් වන්නේ? අත්තේනසං කායේ පින්තං ආපෝ ධාතු මෙන්න ශරීරයේ පිටනං වූ ආපෝ ධාතු කොටසක් ඇත ඒ පිටාසේ ආකෝ ධාතු කොටසට අවධානය යොමු කරන්න. අක්මාව තුළින් ඔන්න පිට වතුර ගලනවා. පිටාසේ ඒව රැස් වෙනවා. පිටාසේ තිබෙනවා මේ පිට වතුර. මෙන්න ශරීරයේ පිට නම් වූ ආකෝ ධාතු කොටසක් නැත. මෙම ශරීරයේ සිත නම් වූ ආපෝ ධාතු කොටසක් නැත මෙම සිත සිතාසය තුළ ඇති බව සිත නොදන්නේය මල්ලක තිබෙන යම් දෙයක් මල්ලන දන්නාසේ චිත්තාශය තුළ පිට තිබෙන බව පිට දන්නේ නැහැ. චිත්තාශයක් දන්නේ නැහැ තමා තුළ පිට තිබෙන බව. මෙන්න චිත්ත අක්මාව තුළින් වහනය වන බවද චිත නොදන්නේය. ගහකින් කිරි වෑස්සෙනවා නමුත් ඒ ගහ දන්නේ කිරි වෑස්සෙන බව. එලෙසින්ම පිත්තාශය හෙපටික් සෙල්ස් වලින් මේ පිට වහණය වෙනවා. නමුත් පිත්තාශය පිට දන්නේත් නැහැ, අක්මාව දන්නේත් නැහැ ඒ බව. අක්මාව ඒ හෙපටික් සෙල්ස් වලින් ඒව වහණය වන්නේ ඒ බව අක්මාව දන්නේ නැහැ. පිට දන්නේත් නැහැ. මේ ධාතුමය ක්‍රියාවලියක් බව පෙන්වන්නට මේ අවබෝධය ඇති කරගත යුතුයි. සිත සමා නිසා ආහාර දිරන බවද නොදන්නේය. එයින් ආහාර දිරවනවා නමුත් ආහාර දිරවන බව සිත්පතව දන්නේ නැහැ. සින්න පිටට පිට යයි කියන බවද සිත නොදන්නේය එය අපගේ සංඥා මාන්තයක් පමණි පිටපතර පිටපතර පාඩයේ තිබෙනවා පිට කියලා කියන්නේ අපේ සිත ඒක සිතේ තියෙන සංඥාවක් පමණයි මේක හොඳට දකින්න මෙන්න පිට මෙන්න පිට කියන හැඟීම සංඥාව මෙම චිතට ආපෝ ධාතුයයි කියන බවද සිත නොදන්නේය අපි ආපෝ ධාතු ආපෝ ධාතුයයි චිතට කියනවා ඒ බවත් චිත දන්නේ ආපෝ ධාතු මාත්‍රයක් හැර සිත කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත මෙන්න සිත මම යයි මගේ යයි අපි කන්තම් ඒ බවද සිත නොදන්නේය එයද අපගේ සිත තුළ පවත්නාවෝ සංකල්පනාන්තයක් සමනි මගේ පිට මගේ පිට කියලා අපි කතා කරනවා පිටේ බව දන්නෙත් නෑ අපේ සිත තුළ තියෙන හැඟීමක් පමණයි මේ මගේ භාවය සිත නිරන්තරයෙන් වෙනස් වන බැවින් විපරිණාමයට පත්වන බැවින් නිත්‍ය විය නොහැක සිත නිරතම නිතරම වෙනස් වෙනවා එහි තියෙන පැහැය පවා වෙනස් වී මුල්ලදී තිබුණු කහ පැහැය කොළ පැහැයක් බවට පත් වෙනවා ඒ උකුවන විට කුඩා ගඩවැල් කරා ගොස් ආහාර සමග මිශ්‍ර වෙන විට ස්වනයක් <clears throat> ස්වනයක් පාසා මේ පිටේ ස්වરૂපය වෙනත් තත්ත්වයකට විපරිණාමයකට පත් වෙනවා. <clears throat> එහි තියෙන සෑම ධාතු අණුවක්ම නිරන්තරයෙන් ඇති වී ඇති වී නැති වී නැති වී යන ධාතු කොටස් රූප කොටස් එබැවින් පිට අනිත්‍ය වූ ධර්මයක්. මේ පිට නිසා විශාල දුකක් ඇති වෙනවා ඒක සකස් ගන්නට බෑ. සිංහල වෛද්‍යවරු කියනවා පිස්සෙන් තුන් දෝෂයේ කිපීමෙන් නොය රෝග ඇති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේත් වදාළා තිබෙනවා ඉතිමස්මින් කායේ වේදා බාධා උප්පජ්ජන්ති සේයති දං පිත්ත සමුත්ථාන ආබාධා සෙම්ම සමුත්ථාන ආබාධා විවසි මේ ශරීරයේ විවිධ ආබාධ ඇති වෙනවා පිට නිසා ආබාධ ඇති වෙනවා එම නිසා සාබාධය තියෙනවා. මේ පිට කිපීම නිසා, පිට අධික වීම නිසා වමනීය වැනි රෝග ඇති වෙන්නට පුළුවන්, නොක්කාරය වැනි රෝග ඇතිවන්නට පුළුවන්. සදහිසරදේ වැනි රෝග ඇතිවන්නට පුළුවන්. හිතේ සමබරතාවයෙන් නැති වී යන අන්දමට රෝග ඇතිවන්නට පුළුවන්. දරුණු සිහින පෙනෙන්නට පුළුවන් පිට සමහර නිසා පිට නිසා නොඑක ආකාර රෝගවලට අප බඳුන් වෙනවා එම නිසා මේ පිට තුළින් අපට දැනිට කර දෙන්නේ දුකක්මයි හිත සැපක් නෙවෙයි දුකක් පිටපතර දෙස බඳලා අපට කියන්නට බෑ මේ මගේ ආත්මය මේ මම කියලා. ඒක ආපෝදාත් මාත්‍රයක් පමණයි. මේ අය දැකලා ඇති වමනේ යන විට පිට යනවා. ශරීරේ අන්තබ්බිත්‍ය කියා කොටසක් තියෙන ඩයෆ්‍රෑම් එකේ තද වෙනකොට පිටපතර ගලන වේගය වැඩි වෙනවා. අර කොළ පාට තිබුණු පිට ඉවර වූාට පසුව වහවහ වහණේ වෙන කහ පාට පිටයි වමනේ වන්නේ ඒවයි අපි දකින්නේ. මේ මේ පිටිකක් දෙස බලලා මේ මගේ ආත්මය කියලා කියන්නට කිසිවෙකුට බෑ එහෙම කියනා නම් ඔහුගේ මෝඩකමක් ඒක. මේ පිට අතර මම කියලා මගේ කියලා අප ගන්නවා නම් අපේ සිත තුළ විද්‍යමාන වන මෝඩකමක් හැර ඒක අංකවරක්වත් නෙවෙයි. මේ පිට මම නෙවෙයි මගේ ආත්මයක් ගන්නට බෑ. මේ පිට සහිත අපගේ මේ රූප ගොඩන රූපස්කන්ධය වනවා මේ දක්වා මේ සම්බන්ධයෙන් යම්කා සිටිවිලි පහළ වෙනවා නම් ඒකයි නාමස්කන්ධය අප පිට කියා හඳුනාගත් සංඥාවක් තිබෙනවා ආපෝ ධාතුව කියා හඳුනාගත් හැඳිනීමක් තිබෙනවා මේ පිටින් සිදුවන ක්‍රියාවලිය හඳුනාගත් සිටිවිලි පහළ වුණා මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසුවා එවිට සිටිවිලි ජනිත වූවා මේ සෑම අවස්ථාවකදී මදහත් වේදනාවක් හිත තුළ ඇති වුණා. මේ වචන ඇහෙන විට විඥානවල සෝත විඥානවල පහළ වුණා. හිත ගැන විමසන විට මනෝ විඥාන පහළ වුණා. මේ ආදී සියලුම ධර්ම සංසා වේදනාවක් ඇති වුණා නම් යම්සා සිතෙල්ලක් පහළ වුණා නම් යම්සා සංඥා පහළ වුණා නම් සංසා විඥාන පහළ වුණා නම් ඒකයි නාමස්කන්ධය. දැන් මේ පටන් ගත්ත මොහොතේ සිට මේ මොහොත දක්වා ඇති වුණේ නාමස්කන්ධය මේ මොහොත වෙන විට නැහැ. කලින් තිබුණු සිතිවිලි ඔක්කොම නිරුද්ධ වී ගොස් ඒ සිතිවිලි තමයි මම කියලා ගන්නෙ ඒ සිතිවිලිමයි මගේ බව ඇතිවන්නේ සිතිවිලි තුළින්මයි මගේ බව ඇතිවන්නේ. ඒ සිතිවිලි මම නම් මගේ ආත්මය නම් දැන් මේ වන විට ඒ සිතිවිලි සියල්ලම නිරුද්ධ වී ගොස් ඇති විට ඒ මම බවට මගේ ආත්ම භාවයට මොකද සිදුවන්නට ඕන? සිදුවේ යුත්තේ කුමක්ද? ඒකත් නිරුද්ධ වී ආයත වෙනවා. සිත මම නම් මගේ ආත්මය නම් සිත ගිලිහි යන විට මගේ බවත් මගේ ආත්ම භාවයත් ගිලිහි යනවා. මේ දක්වා මේ භවනා කිරීමේදී යන්තාවක් පහළ වුණා නම් සිතෙල්ලේ සිටිවිලි සියල්ලම අනිත්‍යයි එළවෙන්න අනාත්මයි. ආත්මය කියා ගන්නට ශේෂයක් නොමැති වෙන නිසා නැති නොමැති නිසා ඒක අනාත්මයි. මේ පිට සහිත මුළු රූපස්කන්ධයම ඒ පහළ වූ මේ සිතිවිලි සියල්ලම දුක්ඛ සත්‍යයි. යම්කා දුකක් ඇති වෙනවා නම් ඇතිවන්නේ මේ රූප කොට ආශ්‍රය කරගෙන රූප කොට තුල ඒ දුක අත්දකින්නේ නාමස්කන්ධය තුලින් සිත තුලින් එබැවින් මේ චිත සහිත මේ රූපස්කන්ධයත් අපට යම් කිසි සිටිවිලි පරම්පරාවක් දැන් ජනිත වුණා නම් මේ සියලුම නාමස්කන්ධයත් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයයි. මේ පිත්ත සහිත මුළු ශරීරයේම මම කියලා මගේ කියලා ගත්තා නම් ඇලීමක් ඒ පිළිබඳව ඇති කරගත්තා නම් මේ සිත පිළිබඳවත් ඒ සිත මගේ ඒ නාමය මගේ කියලා ගත්තා නම් මේ නාමය කෙරෙහි යම් කිසි ඇලීමක් ඇති වුණා නම් ඒක දුක්ඛ සමුදය සත්‍යයයි. මේ පිට ආපෝ ආදී ධාතු මාත්‍යයක් පමණයි රූපස්කන්ධයත් එසේම පඨවි ආදී සෙසු ධාතු මාත්‍ර පමණයි ඒ නාමස්කන්ධයත් ඇති නැති යන විඥාන ධාතු මාත්‍රයක් පමණයි. එබැවින් මේ ධාතු වලට ඇලෙන්නට දෙයක් නැහැ. ධාතු මමයි මගේ ග්‍රහණය කරන්නට දෙයක් නැහැ. සත්‍ය වශයෙන් නිරුද්ධ වී යන නිසා ඒවා නිරුද්ධ වී යන ධර්ම, ශේෂණවන ධර්ම, අනාත්මනවන අනාත්ම ධර්ම මේ අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයයි. දැන් නාම රූප දෙක සිතින් වෙන් කරන්න බලන්න පිටදෙස බලන්න මෙන්න පිට මෙන්න පිට මෙන්න පිට ඒ දක්න සිත දෙස ඊළඟට බලන්න මෙන්න පිට මෙන්න ඒ දක්න සිත මෙසේ මාර්ගයෙන් මාර්ගයට රූපයේ දෙසක් නාමයේ දෙසක් බලන්න වර්තමානයේ මේ මොහොතේ ඇති වෙන නාමස්කන්ධයයි අරමුණට ගන්නේ මෙන්න පිට මෙන්න ඒ දක්න සිට නාමස්කන්ධය මෙන්න සිට මේ සිත ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා දැන් මේක පෙනෙන්නට ඕන මෙන්න පිට ඒක දකිනා වූ සිත මෙන්න නැවත මෙන්න පිට ඒ දක්නා සිත මෙන්න අර කලින් ඇති වුණු සිත් වලින් දිවිහි යන අනිත්‍ය යනවා මේ අනිත්‍ය වෙන භාවය දැක දැක නාම රූප වෙන් කරන්නේ. මේ නාමය සහ රූපය සිතින් දෙපකට ඈඩ් කරන්න දැන්. සමාධිය ප්‍රඥාව දිනු වෙනකොට මේදී අරමා කලින් කි ශූන්‍යතාවයේ දැක්කණිය වෙනවා. ඒ ශූන්‍යතාවයෙන්ම සිටගෙන මේ ශූන්‍යතාවයක් අනිත්‍ය ධර්මයක් නිතරම පවතින ධර්මයක් නෙවෙයි. මගේ ආත්මය ගැනීමට යමක් ඉතිරි වී යත්නම් මේ ශූන්‍යතාවයේ අත්දකින විට ඒ ආත්මය වශයෙන් ගන්න තියෙන්නේ මේ ශූන්‍යතාවයේ පමණයි. එය තව මොහොතකින් ගිලිහි යන විට ඒ ශූන්‍යතාවයක් නැති වී යනවා. එහෙමනම් ඒ මමයක් ඒ ආත්මයක් නිරුද්ධ වෙනවා. එබැවින් මෙම ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි. ඒ ශූන්‍යතාවයම සිටගෙන මෙනෙහි කරන මේ ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි එයින් පසු ඇති වෙන සෑම දෙයක්ම අනිත්‍ය අනාත්ම වශයෙන් දැක දැක ඉදිරියට යන අනිත්‍යයි අනාත්මයි කිසිවක් නැති නොවන ධර්මයක් උද්ගත වෙනවා. එහි නාමයකුත් නැහැ, රූපයකුත් නැහැ, සංඛාර සියල්ලම නැති තැනක්. මෙහිදී නිවන පිටට අරමුණ වෙනවා. හොඳයි අපි ඊළඟ කොටස බලමු. බලමු. සෙන්හන් සෙන ඒකත් පාපෝ ධාතු කොටසක්. මේ සෙන ශරීරේ පුරාම පරිතේ පැතිරී පවත්නා වූ ධාතු මාත්‍රයක්. විශේෂයෙන්ම අත්මාව තුල අන්තරය. මේ ආනාශය තුල විශාල ප්‍රමාණයක් මේතෙම ගැටී තිබෙනවා. එය ආහාර දෙදවීමට කෙලින්ම උපකාර නොවුවත් අතිශයින් උපකාර අතිශයින් උපකාර වෙනවා ආහාර දිරවීම සඳහා අපගේ විග්‍රහයේ එතන තිබෙනවා ඒ තම අවශ්‍ය උපකාර වෙන අපට අප ශරීරයට ඇතුල් වෙන අපගේ ශරීරයට ඇතුල් වෙන විස බීජ දෝවිලි වෙන කොටස් ඉවත් කිරීමට විශේෂයෙන් මාස්වාස ප්‍රාස්වාස තුළින් ඇති වෙන විස බීජ දෝවිලි කොටස් ඒ උග්‍රහයේ තියෙන සෙම මත දැවටෙනවා ඒවා එක්කෝ ආමාශගත වෙනවා නැත්නම් අපි ඉවතට දානවා. ඒ තුලින් ශරීරයට ඇතුල් විය හැකි විස බීජ ආදී අනවශ්‍ය කොටස් ශරීරයෙන් ඉවත් වී යනවා මේ සමතින් නිසා. මේ දානතරව ශරීරයේ නොයෙක් ඉන්ද්‍රයන් තුලත් මේ සෙම ගතිය තියෙනවා. ඒ සෙම ගතිය තුලින් මේ ඉන්ද්‍රයන් සෙතමන භාවයට පත් කරනවා. උබ්ලිකේෂන් කියන වචනේ. ඒ ප්‍රතමන භාවයට අමතරව ඒ සෙමගතිය නිසා මේ ඉන්ද්‍රියන් යථා පරිදි හොඳින් ක්‍රියාත්මක වීමට සෙම උපකාර වෙනවා. සාගලේ ප්‍රතමනේ පැවැත්මටත් උපකාර වෙනවා. උෂ්ණත්වය ශාරීරික උෂ්ණත්වය සමබරතාවයට පවත්වාගෙන යාම සඳහා සමබරතාවයකින් පවත්වාගෙන යාම සඳහා වෙන උපකාර වෙනවා. මේ ආදී නොඑක ආකාරයෙන් ශරීරයට උපකාර වන ධර්මයක්. නමුත් ඒ කිසිවක් මේ වෙන දන්නේ ඒ සමෝලින් සිදුවන ක්‍රියාවලිය කුමක්ද කියලා. නස්මින් කායේ සෙන්හං ආපෝ ධාතු මෙන්න ශරීරයේ සෙන්නම් වූ ආපෝ ධාතු කොටසක් නැත සෙන්නම් වූ ආපෝ ධාතු කොටසක් නැත චිමනං ඕපාපෝ ධාතු කුට සම්මෙත ඒ තව ධාන යොමු කරන්න. නින්නසෙම සමාට සෙමයයි කියන බවද නොදන්නේය ආපෝ ධාතුව යයි කියන බවද නොදන්නේය ඒවා අපගේ ඇඟේ මාත් පමණි මේ සෙම් වල කුංචි කුංචි ශෛල රාශියක් විතරයි සෙම් කැටයක් සෑදෙන්නේ ඒ එක එක ශෛලයක් අනිත් ශෛලයට නෑදෑයෙක් වන්නේ මිත්‍රයෙක් වන්නේ සමාවට වෙනස් සෙම් ශෛල තිබෙන බවවත් ඒවා දන්නේ නැහැ එම වලින් සිදුවන ක්‍රියාවලියක්ම දන්නේ නැහැ. නිමසෙන නිගන්තරයෙන් විනස් වී යන දෙවින් අනිත්‍යය දුක් උපදවන දෙවින්ද දුකට හේතු වන දෙවින්ද දුක්ඛය සෙන්න සමුත්ථාන ආබාධා සෙන්නටි කීම නිසා නොයෙක් ආකාර ආබාධය තියෙනවා. සෙනෙහිවල සෙන්න පිරෙනවා. සෝරිස් වෙන රෝග ඇති වෙනවා, නියුමෝනියා වෙන රෝග ඇති වෙනවා, සය රෝගය වෙන රෝග වලට බඳුන් වෙනවා. සෙම නිසා සෙන්නටි කීම නිසා ඇති වෙන රෝග මෙතකයි කියා කියන්නට මා දන්නේ ඒ තරම් විශාල ප්‍රමාණයක් රෝග ඇති වෙනවා. එම නිසාම සෙන්න තුළින් දුකක්මයි ජනිත කර දෙන්නේ. අපට උපකාර වන ශරීරයේ පැවැත්මට ඒ උපකාර වුණාට ඒ කාන්තයෙන් නැතන දුකක් දුක ලබා දෙන්නේ හේතුව ශරීරයේ පැවැත්මම දුකක් නිසා මේ සෙම ටික දිහා බලලා අපිට කියන්නට පුළුවන් මේ මගේ ආත්මය මේ මම කියලා. ශරීරයෙන් පිටට දාපු සෙම යම්සේද ශරීරයේ තුල ඇතුළත තිබෙන සෙමත් එසේමයි. මේ ශරීරයේ තුල තිබෙන සෙමත් නම වෙන්නට බැහැ මගේ ආත්මයක් වන්නට බැහැ ඒක ආකෝ ධාතු මාත්‍රයක් වන්නයි. මෙම සෙම ඇසුරු කරගෙන යම් සාක්ෂිතවිලි අපේ සිත තුළ පැවතුනා නම් දැන් ඇති වුණා නම් මේ මොහොත දක්වා ඒ සෑම සිතුවිල්ලක්ම විරුද්ධ වී ගොස් ඇති බැවින් අනිත්‍යයට ගිය ධර්ම ඒ සිතිවිලි අනිත්‍යයට ගිය නිසා ඒ සිතිවිල්ල වල ඒ සිතිවිලි වල මම කියලා මගේ කියලා ගැනීමට කිසිවක් දැන් ශේෂ වෙන්නේ නැහැ සිතිවිලිත් අනිත්‍යයි එම නිසා මේ සිතිවිලිත් අනාත්මයි. මේ සෙනසයිත මුළු සිරුරම ඒකාන්තයෙන්ම දුකක් ගෙන දෙන බැවින් දුකට හේතු වන බැවින් දුක්ඛ සත්‍ය වෙනවා. ඒ දුක අත්දකින්නේ මේ සිතේ පැවැත්ම පවතින බැවින් ඒක නිසා සිතේ පැවැත්මමත් දුක්ඛ සත්‍ය බවට පත් වෙනවා. අපි මේ ආස්වාද කරන්නේ මගේ ග්‍රහණය කරන්නේ මේ දුක්ඛ සත්‍යයයි. දුකක් ලබා දෙන ඇඟක් දුකක් ලබා දෙන සිතක් දුකක් නෝ ඇඟක් දුකක් නෝ සිතක් මම මේ මගේ අපි ග්‍රහණය කරන්නේ ඒ දුක නොදන්නා මෝඩකම පවතින නිසා ඒ මෝඩකම තමයි දුක්ඛ සමුදය සත්‍යය මේ සංස්කාර මාත්‍ර අත්හරින්නට ඕනේ මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. එමත් මම නෙවෙයි මගේ නෙවෙයි. ඒහා පහළ වූ මේ සිතිවිලි එකක්වත් මගේ නෙවෙයි මම නෙවෙයි. ඒවා ඇති වුණා මොහොතක් පැවතුණා නැති වී ගියා එපමණයි. අනාත්මයි මේවා දීශිකල යුතු ඈත් කළ යුතු ඵල යුතු ධර්ම. සංස්කාර තිබෙන තාක් කල් නිවන ලැබෙන්නේ නැහැ. මේ සිතේ සංස්කාර තිබීමම නිවන ලැබීමට බාධකයක් වනවා. එබැවින් සිත තුළ පවත්නා වූ මේ සිතවිලි ඇත්තලේකේ මෙසේ පහළවන අවබෝධය, සත්‍ය අවබෝධය, දුක්ඛ නිරෝධ ගාමී පදාර්ය සත්‍යයනවා. දැන් නාම රූප දෙක වෙන් කරන්න මෙන්න සෙම මෙන්න සෙමයි හඳුනා ගන්නා සිත මෙන්න සෙම මෙන්න සෙමයි හඳුනා ගන්නා සිත මේ විදිහට වරක් රූපයේ දෙකක් ඊළඟට සිත දෙකක් නාමයේ දෙකක් බලන මාර්ගයෙන් මාර්ගයට මේ සිතින්නේ මේ ඔක්කොම මම කියලා මගේ කියලා ගත්තේ මේ සිත මේ දැන් ඇති ඇති නැති නැති වී යනවනේ වර්තමානයේ මේ මොහොතේ එහෙමනම් මගේ කියලා ගන්නට මේක යමක් ඉතුරු වෙනවද මේ නාමයේ සහ මේ රූපයේ හැද වෙන ආත්මයක් කියලා ගන්නට මෙහි යමක් තිබෙනවද බලන්න දැන් පිට පිටසයිත රූපස්කන්ධේ රූප කොට මෙන්න ඒක දකින්න නාමයේ නාමස්කන්ධේ මෙන්න මේ දෙක හැර තවත් ධර්මයක් මේ තියෙනවාද කියලා බලන්න. ඒවා අනාත්මයි කියේ කුමනි ඔය නිසා. එමේසා ඒ නාම රූප දෙක දෙක දෙක දෙක දෙක සිතින් ඈත් කරන්න සමාධිමත් සිතකින්. දැනෙන ඇති වෙන ශූන්‍යතාවය අර මා කලින් කී වාසේ අනිත්‍ය අනාත්මයි වශයෙන් විමස විමසා ඉදිරියට යනවා. දිනුන කෙනෙකුට මෙහිදී නිවන සිතට අරමුණු වන්නට පුළුවන්. හැම දිනාටම නෙවෙයි. හොඳයි අපි ඊළඟ කොටසට බහිමු. කුබ්බෝ කුබ්බෝ කියන්නේ සැරව කියන කොටස. මේ පිටසෙන වගේ නිරන්තරයෙන්ම හැම වෙලාවෙම අපේ සැරව කියන කොටස ශරීරයේ පවත්න ධර්මයක් නෙවෙයි. අපේ ඇඟ කැපුණොත් තේදුනොත්, තැදුනොත් වැනි ආබාධයකට, එවැනි ආබාධයකට ලක්ුණොත් ඒ තුළ බැක්ටීරියාවක් නිපද වෙන්නට පුළුවන්, විෂ බීජයක් නිපද වෙන්නට පුළුවන්. මේ බැක්ටීරියා විෂ බීජ ඇතිවීම තුළින් ශරීරයේ ලෙඩ වෙනවා ඒ සත්‍යය නැති කිරීමේ ප්‍රතිඵල ප්‍රති ඒක නැති කිරීමේ ශක්තිය ශරීරය තුළින්ම ඇති වී තිබෙනවා ස්වාභාවික වශයෙන්ම ප්‍රතිනාශක සත්‍යයක්. එවැනි තැවීමක් සීරීමක් වැනි දෙයක් කැපීමක් වැනි දෙයක් සිදු වුණාට පසු ඒට බඳුනුණු ඒ ශෛල තුළින් හිස්ටමින් කියලා ඒකට සිංහල වචනයක් නෑ ද්‍රව කොටසක් ගලනවා. ඒ ගැලීම නිසා ශරීරයේ ඒ කොටසේ තියෙන දේවල ප්ලාස්මා නැමැති ප්ලාස්මා නමින් හඳුන්වනු ලබන දියර කොටසේට ගලනවා ඊට අමතරව දේවල තියෙන සුදු රක්කා මේ සුදු white cells සුදු අංග රක්කා මණ්ඩලන ඒක ගන්නවා ඉතින් දැන් මේ කොටස් තුන එකතු වෙලා ඒ ඇතිවුණු බැක්ටීරියාවේ වෛරසය නැත්නම් ඒ විස බීජය නසන්නට පටන් ගන්නවා ටික වේලාවක් යනකොට මේකට තවත් විස බීජ නාශකයක් ස්වභාවයෙන්ම ඇතුල් වෙනවා මැක්‍රොෆේජස් කියලා. ඒකට කියන්නේ. මෙන්න මේ කොටස් හතර එකතු වෙලා ඒ ඇති වුණු බැක්ටීරියාව විනාශ කරනවා. විස බීජය නැති කර දානවා. බොහෝ අවස්ථාවලදී මේ ක්‍රියාවලිය සිදු වෙනවා කලාතුරකින් විස බීජ ජාග්‍රහණය කරනවා. මේ විස බීජ සම්පූර්ණයෙන් නැති වී ගියාට පසුව අර තිබුණු කොටස් සමහර අවස්ථාවලදී ස්වභාවයෙන්ම නැති වී යන. එවිට කර්ම කියලා දෙයක් ඇතිවන්නේ නැහැ. එසේ නැති වී නොගියොත් ඒ එකතු වෙන කොටස් ඒ ස්ථානයේ ඇති වෙන කුඩා කුහරයක තැන්පත් වෙන උන්නේ කොටස් වලට අපි කියනවා ස්පැරව කියලා. ශරීරයට අනවශ්‍ය කොටසක්. මොකද විස බීජ නැසාශේෂව කොටස්. ඒව ශරීරයෙන් ඉවත් වූාට පසුව එම කොටස යථා පරිදි නැවත හරියන ස්වභාවයෙන්. මේකයි සිදුවන ක්‍රියාවලිය. හොඳයි දැන් අපි මේ කොටස බලමු භාවනාවට නඟමු. අත්ථේමස්මින් කායේ කුම්භෝ ආපෝ ධාතු නින ශරීරේ සරවනම් වූ ආපෝ ධාතු කුටසං ඇත සරවනම් වූ ආපෝ ධාතු කුටසං ඇත සරවනම් වූ ආපෝ ධාතු කුටසං ඇත මේවාට සැරවයයි කියන බව හෝ ආපෝ ධාතුවයයි කියන බව සැරව නොදන්නේ ආපෝ ධාතු මාන්ත්‍රයක් හැර සැරව කියා දෙයක්ද සත්‍ය රසයෙන් විඳ්‍යමාන වන්නේ නැත සැතල ශරීරයේ කුඩා කුහලයක් තුල පවත්නා බවද එය නොදන්නේය ශරීරයද සමා තුල සැලව පවත්නා බව නොදන්නේය මේ ධාතු වශයෙන් පවතින ධාත මාත්‍ර අපේ තියෙන මුඩක්කමට බොංකමට මේවා මම මගේ කියලා ග්‍රහණය කරන මේ ග්‍රහණයට පහර දීමටයි මේ අවබෝධය අවශ්‍ය වන්නේ. නින්නතරව නිරන්තරයෙන්ම අනිත්‍යය යන ආපෝ ධාතුනි ඇතුළු සියලුම ධාතු කොටස් නිරන්තරවම වෙනස් වෙනවා. පාට පවා වෙනස් වෙනවා. එන්නෙන් දෙයි කියන තැහැය වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. එබැවින් මේක නිත්‍ය වන්නට බෑ. මේ මෙතරව ජනිත වුණේ දුක ගෙනදීම තුලින්මයි. සැර වැටීමට හේතුවම දුකක පහළ වීම. ඒක දුකක් මිසක් සැපක් නෙවෙයි ඒ සැරව කොටස් ශරීරයෙන් ඉවත් කරන්නට බැරුව තිබුණත් දුකක් වෙනවා. සැලව කොටත් මගේ ආත්මය කියලා ගන්නවා නම් කෙනෙක් ඒක කුයි තරම් මුලාවක්ද ඒක මගේ වන්නට බෑ ආත්මයක් වන්නට බෑ ධාතු මාත්‍රයක් පමණයි එබැවින් ඉන්න සැලව කොටස් අනිත්‍යයි දුකයි ආත්ම නෙවේ යන ආත්මයි මේ සර්ව කොටස් හයට මුළු රූපස්කන්ධයම තමයි රූප කියන්නේ. මේ හා පහළ වූ සියලුම සිටිවිලි තමයි නාම කියන්නේ. මේ නාම රූප දෙක අර කලින් කියවා තේම වෙන් කරන්නේ. මුළු සියලු දෙසම බලන්න මෙන්න රූපස්කන්ධය කියලා දැන්. තමයි මුළු සියලු දෙසම බලන්න. ඉතින් මෙන්න රූපස්කන්ධය මෙන්න රූපස්කන්ධය මෙන්න රූපස්කන්ධය ඒ දකින සිත දෙස බලන්නේ ඊළඟට මෙන්න නාමස්කන්ධය මුළු සිරුරම අරමුණු කරමින් මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ නාම රූප දෙකේ පැවැත්ම දුක්ඛ සත්‍යය ඒකට ඇලීම දුක්ඛ සමුදය ඒක අතහැරීම දුක්ඛ නිරෝධ ගාමී පටිපදාර සත්‍යය වර්තමානයේ රූපයේ දෙස බලලා වර්තමානයේ සිත ප්‍රදේශ බලලා නාම රූප දෙක දෙපසට දැන් සිතින් ඈත් කරන්න. මේදී ශූන්‍යතාව දැස් වෙනවා නම් මේ ශූන්‍යතාවය තුළින් එහි තියෙන නාම රූපත් වෙන් කරන්න උත්සාහ ගන්න ඒ ශූන්‍යතාවය කියන්නේ ආකාශ ධාතු රූපයක් ඒක දැක්න සිත නාමයක්. මෙන්න ශූන්‍යතාවය මෙන්න ඒක දක්නා සිට මෙන්න ශූන්‍යතාවයේ ශූන්‍යතාවයේ දෙස බලන්න. මෙන්න ඒක දක්නා සිට ඒ දැක්නේ දැනෙන අව්‍යාන සිත දෙස බලන්න. මෙන්න ශූන්‍යතාවයේ මෙන්න දැනෙන සිත දෙක දෙකකට ඇඩ් කරන්න. දැන් ඇති වෙන ගැඹුරු ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. මෙහිදී නිවන සිතට අරමුණ වෙනවා. දැන් පැයක් ගත වී ඇති නිසා සිසු කොටස් අපි ඊළඟ දවසට කල්සගමු. අද මේ පින්වත් අය මේ දක්වා අප කියා දී කියා දී ඇති මේ පඨවි ධාතු කොටස් සහ ආපෝ ධාතු කොටස් තුන පිළිබඳව එකිනෙකක් දෙල්ලෙන් වශයෙන් අරගෙන ධාතු මනස්කාර භාවනාවේ නිරත වන්න. තෙස් ලොම් නිය දස් සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් එක එක කොටසක් කොටසක් අරගනිමින් ධාතු මනස්කාර භාවනාවේ නිරත වෙනවා. එසේ වරද දෙවලක් නෙවෙයි සිය දහස් වරක් නෙවෙයි ඊටත් වැඩි වාර ගණනක් වුණත් ප්‍රත්‍යක්ෂ දෙසම අවබෝධයක් ඇතිවන ආකාරයෙන්ම විමස විමසා විමස විමසා නැවත නැවත නැවත නැවත බලන්නට ඕන. ඊට පසුව පටේ ධාතු කොටස් වලට තව ධාතු කොටසක් අද එකතු කර ගන්නට ඕන. අපි කියවා පටේ ධාතු වල ආපෝ තේජෝ වායෝ කියන ධාතු තිබෙනවායි කියලා. අද දැන් මේ භාවනාව කළාට පස්ව පටවේ කොටස් විමසලා ආපෝ කොටස් විමසලා ඊට පස්ව නැවත පටවේ කොටස් වලට බහිනවා. එහි තියෙන පටවි ධාතුව ගමනන් වේ ආපෝ ධාතුවක් බල බලා භාවනාව වේදෙන්නට ඕන. ප්‍රකටව වැටෙන ධාතු කොටස් පමණක් අරමුණට පල්මෙන් ගන්නවා. උදාහරණයකට කෙස්සල ඇති ආපෝ ධාතුව තේරුම් ගන්නට බැරි නම් ඒක පටවි ධාතුවක් වශයෙන් ගන්න. ඊ ආපෝ ධාතුව අවබෝධ කරගන්න බැරි නිසා. ලොම්වල, නියවල, දත්වල ආපෝ ධාතුව Taman අවබෝධ වන්නේ නැත්නම් කෙලින් මේක පඩවි ධාතුවක් වුණාක් වශයෙන් අවබෝධ කරගෙන භවනා කරනවා. අපේ දෝසම සමේ ඕනම කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් මේ පඩවි ධාතුවක් තියෙනවා ආපෝ ධාතුවක් තියෙනවා කියලා. මේ ගසක තියෙන අමු කොළයක් දැක බලපුවාම එහි වතුර ගතිය තියෙන බව පේන්නේ නැහැ. නමුත් කොළය කලලා පොඩි කරලා නිරිකොත් එහි තියෙන ඉස්ම ගතිය ආපෝ ගතිය අපිට දකින්නට පුළුවන්. ඒ කොළේ තෙතමනයක් තිබෙනවා ආපෝ ගතියක් තියෙනවා. ඒක සිතින් අපිට අවබෝධ කරගන්නට පුළුවන්. එලෙසින්ම මේ සමෙත් තියෙන ආපෝ ධාතුව. පඨවි ධාතුව තියෙනවා ආපෝ ධාතුව තියෙනවා. ඒසාලෝමානකා දන්තාතෝ මස්. මස්සලක් තියෙනවා සිතමයක් වතුර ගතියක්. ඒකේ පඨවි ගතියක් තියෙනවා. මෙන්න පඨ මස්සල තියෙන පඨවි ගතිය. මෙන්න ආපෝ ගතිය. මේ විදිහට එක එක කොටසක් කොටසක් අරගෙන මේ දක්වා කියපු ධාතු මනසකාරයේ පට මානසිකාර භාවනාවේ පටවේ ධාතු වශයෙන් හා ආපෝ ධාතු වශයෙන් මේ කොටස් විමස විමසාද භාවනාවේ නිරතවන්නට ඕන. එසේ නිරත වීම තුළින් මේ ආයත නෝරුදාම දැනගන්නට පුළුවන් වෙනවා. සමාධිය ප්‍රඥාව දියුණු නම් සතිය දියුණු නම් මේ රූප කොටේ තියෙන සත්‍ය වශයෙන්ම මේ මූල ධාතු හතරක් පමණයි. එහි සත්‍ය වශයෙන් ආත්මයක් කියලා ගන්නට දෙයක් නෑ. හේතුන් නිසා ඇති වී නැති වී කිය නාම රූප කොටස් ඒ වගේම මේ නාමස්කන්ධය තුලත් මම කියලා ගන්නට කිසිවක් තේසවන්නේ ඇති වී ඇති නැති වී නැති යන ධාතු මාත්‍ර විඥාන ධාතු මාත්‍ර කියලා. විශේෂයෙන්ම මොළය පිළිබඳ අවබෝධයකින් යුතු ඒ භාවනාව කළා නම් විඥාන ධාතුව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නට කෙනෙකුට පුළුවන් වෙනවා. ඒ තුළින් රූපස්කන්ධය තුල ආඥාවක් නැති බව නාමස්කන්ධය තුලත් එලෙසින්ම ආඥාවක් නැති බව අවබෝධ කරගෙන ඒ රූපය සහ නාමය කියන දෙකම අනිත්‍යයට යනවා. ඒ නිසාම ඒ අනිත්‍ය ධර්ම තුල ආඥාන් කියලා ගැනීමට කිසිවක් ශේෂ නොවන බව අවබෝධ කරගෙන නාම රූප නිරෝධය අත්දැකලා අර කියපු දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ වෙලා නාම රූප නිරෝධයෙන් අත්දැකෙන දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමට මේ පින් අස්සයන් දෙනාටම අදාළම වහවහම වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.